තමයි බුද්ධිමත් ධර්මයක්. බුද්ධිමත් ධර්මයක් කිව්වේ අර මොනවරදින්න ක්‍රියාමාර්ගයක් තමයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. ඒකට මේ නොවරදින ක්‍රියාමාර්ගය ඒ බුද්ධිමත් හිතකින් මතුවලා එන්න ඕන. ඒකට ඒකකින් අපි තෝරගත්ත බුදු පියාණන් වහන්සේගේ දේශනාව ඒකට ගැලපුණා. එතකොට ඒකෙන් මේ එක එක ආකාරවල හැඟීම් මේ පිළිබඳව මතු කරගන්න උවමනා කරන ධර්ම ගුණ තමයි ඔය සූත්‍ර කියලා කතා කරන්නේ. එතකොට සූත්‍ර අපේ ප්‍රයෝජනවත් කොටස් හැම එකම පවතිනවා. මේ දසුත්තර සූත්‍රයේ පවතින්නේ ඒ පුජ්‍යලයා විහිං ඒ පිළිවෙත් මාර්ගය ගෙන යාමේදී ඒ පුජ්‍යය විසින් ඒවා එකින් එක අමුණා ගත යුතු පිළිවෙල. මේ අමුණන පිළිවෙල දැන් මල් මාලාවක් වුණත් ඒ ඒක අලංකාරමත් ප්‍රයෝජනවත් වීමට අමුණන ක්‍රමයක් තියෙනවා. ඒ අමුණන ක්‍රමය වැරදුනොත් ඒක විපර්යාස වෙලා යනවා. අනේ ඒක නිසා මේ සූත්‍රයෙන් පෙන්නනවා ඒ ධර්ම පිළිවෙත් පිරීමේ ක්‍රම එකට එක ගලපන හැටි. ඒකට පළමුවෙන්ම අපි <clears throat> ගිය පාර සඳහන් කළා නිරන්තරයෙන්ම තිබී ක්‍රියාවට වැටිය යුතු එකක්. නිරන්තරයෙන්ම ක්‍රියාවට වැටිය යුතු එකක්. ඒක අපි <clears throat> නිරතුරුවම නවතින්නේ නැතුව ක්‍රියාවට වැටෙන්න ක්‍රියාවට වැටෙන්න ඕන එකක් තමයි අප්‍රමාදව කුසල ධර්මයන්හි සිත පිහිටුවීම. ඒක බහුකාර්ය ධර්මයක් වශයෙන් බුදුහාමුදුරු පෙන්වනවා. එතකොට කුසල ධර්ම කියන වචනේ දා අපි තේරුවා තමන්ට ඒ ක්‍රියාව හොඳ නම් තමයි ඒක කුසල ධර්මයක් වෙන්නේ. ක්‍රියාව හොඳ වෙනුවේ කිව්වේ ඒ සිත ඒ ක්‍රියාවට වැටෙනකොටම තමන්ට සහනදායක අයිතිවාසිකම ඒක ඇතුළෙන් ඒ ක්‍රියාව ඇතුළෙන් මතුවෙනවා නම් ක්‍රියාව ඇතුළෙන් මතුවෙනවා නම් ඒක කුසල ධර්මයක්. ඒතකොට අපිට කියන්න බෑ මෙන්න මේ පන්තිය කුසල ධර්මයි කියලා ලැයිස්ට්ක් හදන්න බෑ. නමුත් කුසලයක් සකස් වීමට උවමනා කරන චෛතසික ස්වરૂප නැත්තම් සිතේ යෙදී යුතු ස්වરૂපය කියන්න පුළුවන් අලෝභ අදෝස අමෝහ කියලා. ඔතනින් එහා කිසි කතාවක් නැහැ. එතකොට මේ පුජ්‍යලයා මෙතන බහුකාර්ය ධර්මයේ කියලා පෙන්වන්නේ මොකද? මේ පුජ්‍යලයා යෙදෙන කොයි වැඩේ හරි ඒ කියන්නේ පාරාතු ගන්නවා හරි ඒක කුසල ධර්මයක් වෙන්න ඕන. ඒ පාර අතුගෑනි ක්‍රියාවට සිත සම්බන්ධයි. ඒ සිත සම්බන්ධ වෙන අවස්ථාවේදී ඒ ක්‍රියාව කුසල ධර්මයක් වෙන්න ඒ සිත අස්සට දැමිය යුතු අදහස් තියෙනවා. ඒ ගති තියෙනවා. ඒවට තමයි චෛතසික කියන්නේ. ඒව දාගෙන ඒ පාර ඇති අතුගෑමේ ක්‍රියාව කරනකොට ඒකාන්තයෙන්ම සතුටක් එක්කයි පාර අතුගාන්නේ. එතකොට දැන් අපි හිතාගන්න දැනගන්න ඕන අපේ ජීවිතේ මොන වැඩක්වත් නැහැ කුසල ධර්මයක් නොවන වැඩක්. හැම වැඩක්ම කුසල ධර්මයක් වෙන්න ඕන. එතකොට අකුසල ධර්ම මේ ජීවිතෙන් කෙරෙන්නේ නැති තත්ත්වයක් උදා වෙනවා අර කුසල ධර්මයන් බවට සිතපත් කරපුවා. ඕක සැනසille බලාපොරොත්තු වෙන ඒ වගේම ඒක නිරන්තර බවට පත් කර ගැනීමේ අදහස සාර්ථක කරන මූලික ක්‍රියාව තමයි ඒ බහුකාර්ය වශයෙන් තමන්ගේ ක්‍රියා සියල්ල කුසල අතර පෙරලා ගැනීම. ඒක හරි ගේපාර අපි මතක් කරපු එකක් සාමාන්‍ය සිහිපත් කරනවා. ඊළඟට භාවේතබ්බ ධර්මයක් වශයෙන් භාවේතබ්බ නිතර භාවිතා කර යුතු අතන බහුකාරයි මෙතන භාවිතා කියලා දෙකක් මේ බහුකාරය කියලා කිව්වේ ක්‍රියාවට නැමෙනකොටම ක්‍රියාවට යොමු වෙනකොටම ඒක සම්පූර්ණයෙන්ම කුසල් බවට පත් කරගන්න ක්‍රියාව තමයි මේ බහුකාරණාවෙන් වෙන්නේ. එතකොට භාවිතා කරන භාවයේ සම්බුද්ධාර්ම කිව්වේ නිරතුරුව භාවිතාවට ගන්න. මොකද්ද භාවිතාවට ගන්න වෙ කිව්වේ? කායගත සති. කායගත සතිය කිව්වේ අපි එදා සිත ක්‍රියා කරන්නේ මොකක් එක්කද? ඒ ක්‍රියා කරන සිත ක්‍රියා කරන ආකාරය තමා විසින් හැම වෙලෙම පරි කල්පනාවෙන් යුක්තව ඒක ගැන ලොකු අවධානයක් යොමු කරමින් ඉන්න ඕන කන් ඉන්න ඕනේ කියන එකයි මේ භාවිතබ්බ. ඒක එසේ කරන්න වෙලා තියෙන්නේ එහෙම කළ යුත්තේ අර සියලු ක්‍රියා කුසල බවට පත් කරන්න ඕන නිසා ඒ ක්‍රියාවට උදව්වකුයි මේ භාවයේ සම්බ ධර්ම වලින් පෙන්වන්නේ. ඒතකොට එයා තමන්ගේ හිත ක්‍රියාවට වැටෙන ආකාරය කොයි ආකාරයෙන්ද වැටෙන්නේ? ලෝභ ද්වේෂ මෝහ මිශ්‍රණයෙන්ද? අලෝභ අදෝස අමෝහ මිශ්‍රණයෙන්ද? ඔච්චරයි බලන්නේ. වෙන මුකුත් හරි නැහැ. මම නෙයින් මුකුත් අපේක්ෂා කරනවා. නෑ මම මුකුත් අපේක්ෂා කරන්නේ ක්‍රියාව හොඳින් කරන්න විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකට ලෝභ නෑ. ලෝභ නැති නිසා අර එතන සිත දූෂණය වෙන්න මුකුත් නෑ. ඒක නිසා ද්වේෂයක් නෑ. ඔය දෙක හරියාකාර කරනකොට එතන අමෝහයෙන් යුක්තයි මුලාවක් නැහැ. දැන් Tamanට ඕන විදිහට සිත ක්‍රියා කරවා ගන්න තමන්ගේ සකස් වීම නිසි විදිහට දිනනවා. ඔන්න ඔකට කිව්වා හිතට භාවිතා කරන ධර්ම කියලා. ඒ අර ගිය පාර ඡාදුන්නේ වෑන් මතක් කිරීමක් වේ කරන්නේ ඊළඟ එකට ඈඳ ගන්න. ඊළඟට පරිඤ්ඤය. පිරිසිදු ගත යුතුයි. බහු පැහැදිලිව අස්සේ මුල්ල මේ ක්‍රියාව තමාගේ තමාගේ ක්‍රියා අයිතිය පිළිසිඳ දැනගන්න ඕනේ කිව්වා. මේ මොකද්ද මේ? මෙතන පෙන්වන්නේ අර කිව්ව කුසල ධර්මයන්හි සිත පවත්වන්න උවමනා කරන දෙවෙනි පියවර දෙවෙනි උදව්ව කායගත සතියෙන් පෙන්නවා. සිත යන හැටි බලන්නේ කියලා. ඒතකොට සිත යන හැටි බැලීමේදී ඔහුට මේ සිත එක්ක එකාසලා තියෙන ධර්ම මිශ්‍රණය ඔහුට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒක සාර්ථක කරන්න මේ එකින් එකට පඩි පෙළ වගේ මේ එකින් එකට උදව්වක් දෙනවා අර මූල ධර්මයේ මූල අදහස සාර්ථක කර ගැනීමට පිළිවෙලින් මේ සහයක් කරන හැටි මේ පෙන්වන්නේ. සහය වෙන හැටි පෙන්වන්නේ. එතකොට මොකද්ද මේ පස්ස සාසව උපාදාන පිළිසඳ දැනගන්න ඕනේ කිව්වේ ඒ සිත අර කිව්ව ලෝභාදී ධර්මයන්ගෙන් මිශ්‍ර නොවි පවත්තන්න නම් ඒකේ ස්පර්ශය නිමිත්තත් එක්ක සිත ස්පර්ශ වීම. නිමිත්ත සමග සිත ස්පර්ශ වීම කොපමණ ප්‍රමාණයක ස්පර්ශයක්ද වෙන්නේ? සෞම්‍යද? මධ්‍යස්ථද? තදද? ආදී වශයෙන් උච්ච මධ්‍යම හීන වශයෙන් මේ ස්පර්ශය බෙදෙනවා. එතකොට උච්ච වශයෙන් ස්පර්ශය ක්‍රියාත්මක වුණොත් එතන අකුසල ධම්මා කියන චිත්ත මට්ටම සංවිධානය වෙන්නේ. ඊළඟට ඒක ටිකක් අඩු වෙනවා මධ්‍යම තත්වයට ආපුවාම හීනම තත්වයට ආවම තමයි අර නියම සැපදායක තත්වෙ එන්නේ. එතකොට මේ පස්සය කියන මේ නිමිත්ත ස්පර්ශ කිරීම කියන එක සිද්ධ වෙන්නේ ඒ නිමිත්තෙන් තමා යමක් බලාපොරොත්තු වෙනවා නම් තමයි මේ ස්පර්ශය තද වෙන්නේ. ස්පර්ශය තද වෙනවා කිව්වේ දැන් අබ් දෙක එකපාරක් ඇතුල්ලුවොත් එක ප්‍රමාණයකට අල්ල රත් වෙයි. ඊට වඩා වැඩි ගන්නක් වාර ඇතුල්ුවොත් අත් දෙක රක්තිය වැඩි වෙනවා. මේ ස්පර්ශය කියන්නේ ඔකට. නිමිත්ත එක්ක නිකන් අතුල් අතුල්ල ඉඳ තනි හිතක් නැහැ. සිත් කියන්නේ ඇති වෙලා නැති වී යන වේගයක්. එතකොට මේකේ ස්පර්ශය තද වෙනවයි කිව්වේ ඒ නිමිත්ත ගැන වැඩියෙන් සිටීම. වැඩියෙන් හිතනවා කිව්වේ පහළ වෙන හැම හිතක්ම ඒ නිමිත්ත ගැන හිතන්න යොදන. එතකොට අපි බැලුවොත් එච්චර වෙලා ඒ නිමිත්ත ගැන මෙච්චර වෙලා හිතන්නේ මොකද්ද හේතුව බලාපොරොත්තුවක් තියෙන. අර ලෝභ කියන හැඟීම එතන තියෙන. බලාපොරොත්තුවක් ඒ නිමිත්තෙන් එයාගේ ඒකට කියන්නේ ආත්මීය බලාපොරොත්තු. නැතු වෙන බලයන් පුජ්‍යලේ ඉඳලා අපට ගන්නවා අතු ගන්න ඕනේ කියලා. ඊළඟට එයා හිතනවා මේක හොඳට සුද්ධ කරන්න. එතන ආත්මීය බලාපොරොත්තුවක් නෙවෙයි පොදු කාගේ යහපත සඳහා ඔහුගෙන් ඉතිවිදි යුක්තියක් විතරයි එතන එයා හිතන්නේ. ඒතකොට ආත්මීය බලාපොරොත්තු ඔතෙන් එක්කාසු වෙච්චාම කොහොමද එයා හිතන්නේ මේක මේ ලස්සනට මට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මට විතර සීමා වෙන හැටි මේක මගේ ගේ මම හොඳට හදාගන්න ඕනේ. ඔන්න ওই විදිහේ තත්ත්වයක් ආපු හැටි අර කියන බලාපොරොත්තුවක් තියෙන ආත්මීය වශයෙන්. තමාට ඕනෑ කරන එකක්. තමන්ට ඕනේ කරන එක පොදු තත්ත්වයට ගත්ත හැටි මේක අතුගාල පිළිසිඳුව සම්පුවාම ඒක මම කරන එකක් ඒක ඉතින් කවුරු භාවිත කළා මට කමක් ඔන්න ඔය විදිහේ ඔය ස්පර්ශය නරක වෙච්ච තැන ගැන මේ පැරණි බෞද්ධ සාහිත්‍යයේ එනවා එක්තරා කතාවක්. ඒත් අතුගාන කතන්දර. මොකද්ද? හාමුදුරු කෙනෙක් අමදිනවා. ඉතින් පොළේ වැලි දාලා තියෙන මේ මිදුල අමදිනවා. එතකොට බොහෝම ලස්සනට ඒක අතුගාගෙන ඉවර වේගෙන එන මට්ටමේදී වඳුරෙක් ඇවිල්ලා අර හොඳට මට්ටම් කරලා තියෙන දැන් උඩ පැනලා දඟලලා ඉරි ගහලා පැන්නා. ඒකට අන්න හිත නරක් වුණා. මේ හාමුදුරන් මෙච්චර මහන්සි මම මං අතු ගාව මේ කාලකන්ණිය ඇවිල්ලා මේ ඉරි ගහලා ඒක අවුල් කරලා දැම්මා. කියලා ඉතින් පුපුර හැලි හැලි ගියා. දෙවෙනි දවසේ හැබැයි මේ ওই විදිහේ හැංගීම ආවට ඒ සංඝයා වහන්සේලා කර්මස්ථානය ගැන භාවනා කිරීමෙන් කරමින් ඒව කරන්නේ. අර භාවනාව ලිස්සලා ගිහිල්ලයි අර විදිහ හිතෙන්. ඒ අර වමනා කෙනට අර හැඟීම් වැටහීම් නැති නිසා. දෙවෙනි දවසේ එයා අතු දානකොට හරකෙක් කැට කරගෙන ගියා. දැන් ඊළඟට එදත් මේ විදිහ කලකිරීමක් ඇතිලා එයා ගියා. ඊළඟට තුන්වෙනි දවසේ අතු ගන්නකොට කකුලක් පණ නැති මිනිහෙක් එතන යනවා අර අර පන්නති කකුල ඒ පොළොවේ ඇතිල් වෙනකොට ඉරියන්නේ. එතකොට සාමාන්‍ය කතාවට කියනවා මේ එදා ඇහුවලු උඹ මායාවක්ද කියලා. එතන මාරී කියන්නේ අර <clears throat> දිව්‍ය ලෝකින්දලා එන එනයි කියන මාර්දිවි පුත්‍රයා නෙවෙයි ඔය. ඒ අවස්ථාවේදී දෙන හැටියට ඒ සිද්ධියෙන් වෙනවා ඒක ලෝක ස්වභාවයක්. එතකොට අර මාර්යයි කියලා කතා වුණේ ඒ හාමුදුරුවෝ ගාව මාර්යයි හිටියා. ඒ මොකද්ද? ಗುಣධර්ම දියුණු කිරීමට උවමනා කරන ඒ හැඟීම අසාර්ථක කිරීමට උදව් දෙන ක්ලේශ ධර්මය ඒ හාමුදුරුවෝ ගාව තිබුණා. ඒවා දොට්ට ඇවිල්ලා තමයි අර වඳුරා එක්කයි අර හරකා එක්කයි අර කොරා එක්කයි මේ තරම් අන්තිමට මේ හාමුදුරුවෝ ඒ අවස්ථාවේ ඒ පිළිබඳව කල්පනා කිරීමේදී කාරණේ වැටුණා. අර තමන්ගේ ළඟ තිබිච්ච ක්ලේශ ධර්ම වැටුණාට පස්සේ උන්වහන්සේගෙන් ඒවා අයින් කරගන්න උන්වහන්සේගේ උත්සාහය සාර්ථක වුණා. ඊට පස්සේ ප්‍රතිඵලයක් වශයෙන් රහත් වෙච්ච බව කියනවා. අන්න මේ පස්සේ කිව්වේ අර ඒ හාමුදුරුවන්ගේ සිතවිල්ල අර වඳුර කෙරේ වැඩියෙන් බලපෑවේ Tamanට ඕන එකක්. Tamanට ඕන එකක් කරගන්න ඉඳුණු දුන්න එක ගැන. වඳුරා මේව වුණේ. බැරි වෙලා ඒක නොතිබුණා නම් ඔව් වඳුරට හරි කාට හරි ඕන එකක් කරන්නයි මං අතු ගෑවේ. මං අතු ගාලා ඉවරයි යන්න තිබුණා. එතකොට අතු ගාලා තියෙන්නේ වඳුරටත් නටන්න උදව්වක් වශයෙන්. අන්න ඒ විදිහේ පැවරීමක් අත්හැරීමක් අර තමන් තුළ පවතිනවා නම් අර මුලින් කිව්ව කුසල ධම්මා කියන தত্ত্বය සිතේ සංවිධාන වීමට මේ තමන්ගේ සිත ස්පර්ශ වෙන එක අඩු කිරීමට උත්සාහවත් වෙනකොට අන්න ලෝභයයි පාරක් මතු වුණා. උදාහරණයක් ඒ ඒ ස්පර්ශය අපින් මොදත්තරයන් තරහ මත වෙනනම් තරහ මත වෙන ශක්තිය හැංගිලාගේ හිතේ තියෙනවා. ඒක තරහ මතෝන් නිසා ඒ වඳුරත් ක්‍රියාවෙන් ඒ ඇත්තට දිනගන්න බැරි පුළුවන්කම ලැබෙන්නේ නැද්ද? මගේ හිතේ තාමත් තරහ මතු කරන ශක්තිය තියෙන කල්ප කරන්න ඕනේ. ඒක තිබිච්ච නැති නිසා යච්චර කල්ගි. තිබිලා නැහැ. දැන් අපි ස්පර්ශයක් අදින්න අරගන්නකොට තරහ එනවනම් ඒක දන්නවා තරහ තියෙනවා දැන් ස්පර්ශය අපින් නොගත්තොත් අපි දන්නේ නැහැ තරහ තියෙනවද කියලා ඒ නොගත්තොත් තරහ තිබුණාට කමන්නේ නැහැ පාවිච්චි කරන්නේ නැති හන්ද ඒවා එහෙම දිගලා යනවා තිබුණාට කමක් නැහැ පාවිච්චියයි නත් ඒක ඒ වෙලාවෙත් බලා ගන්න ඕනේ ඒ ඒ අවස්ථාවට ඒ ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ එළමෙන හැටියට ඒවා මෙනෙහි කළා ඉතින් ඒක අස් කරගන්න ඕනේ කියලා. තේරුණානේ? එතකොට දැන් මේ පස්සය පිළිබඳව මේ ස්පර්ශය පිළිබඳව තවත් කෑලි දෙකක් බුදුහාමුදුරු එක්කාසු කරනවා සාසව උපාදාන කිය. මේ සාසව උපාදාන කියලා කිව්වේ ඒ පස්සේ ස්පර්ශය වැඩි වෙන්න වැඩි වෙන්න ආශ්‍රව ධර්ම වැඩි වෙනවා ආශ්‍රව ධර්ම වැඩි වෙන්න වැඩි වෙන්න ඇල්ලීමේ ශක්තිය උපාදාන කියන්නේ කාන්දම් ක්‍රියාව කාම ක්‍රියාව වැඩි වෙනවා එතකොට දැන් මෙයාගේ අර නියම බලාපොරොත්තු සියල්ල අසාර්ථකයි ඒක ගිලිහි යනවා මේ මේක පිළිබඳව කල්පනාකාරී නොවුනොත් එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙක් තමන්ගේ හිත කුසල මට්ටමේ තියාගෙන ඉන්නවා. ඔය එකක්වත් ඕනේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. තියනවා නම් පුළුවන් නම් අපි ඒකට සම්දේ දෙනවා බොහොම හොඳයි. මේ ප්‍රත්‍යඥ පුජ්‍යලයට බැරි නිසායි ඕත ඔය තරම් අස්සේ රිංගල. කොයි කොයි හරි වදිනවද කියලා බලන්නේ කිව්වේ ඒ තරම් මේ පුහුදුන් ජීවිතේ අර දුක සංවිධාන කිරීමේ උපාය මාර්ග නැත්තම් ශක්තිය පුදුම විදිහේ සංවිධානයක් අපේ අපතල තියෙනවා. ඒක නිසා එකෙන් එකට කුරුටු ගාලා මේකේ නියම தත්වය මතු කරගන්න මේ තරම් කල්පනාකාරී වෙන්න. ඒකවල අපිට කියන්නේ අද තියෙන්නේ දැන් මේ පරිඤ්ඤේ විස්තර කිව්වා පහතබ්බ ධර්මයක් ගැනයි ඊළඟට පහතබ්බ පහ තබ්බ කිව්වේ Tamangen අයින් කළ යුතුයි ප්‍රහාණය පහ තබ්බ කියනකොටම පාවිච්චි නොකර ඉන්නේ පාවිච්චි නොකරනවා කියන එකයි ඒ පහ තබ්බ කියන වචنين පෙන්නන්නේ පාවිච්චියට ගන්නේ නැහැ ප්‍රහාණය කරන්නේ කිව්වම ඒක සම්පූර්ණයෙන් නැති කරනවා. නමුත් මේ පහතබ්බ කියන එකෙන් කියන්නේ තියෙන්න පුළුවන් පාවිච්චියට ගන්නේ නැහැ. පාවිච්චියට නොගන්නකොට වෙන්නේ මොකද්ද? ඒවා ඒ ශක්තිය යම් ප්‍රමාණයක් ඒ වර්ගෙන් තිනවන ඒවා ගිලිහි යනවා, දිරල යනවා. ඒවා දුර්වල වෙලා පාවිච්චියට නොවැටෙන විදිහට ශක්තිය හීන වෙනවා. ඒක කියනවා අස්මිමානය කියලා. මේකෙන් නම් මොකද්ද? අර කිව්ව කුසල ස්වરૂපය සිතේ පවත්තන්න ඉඩ නොදී ලෝභ ද්වේෂ මෝහ ධර්ම නිෂ්පාදනය අවදි කරන්න උදව් දෙන අපේ ළඟ නිතර කිටි කැවෙන එක්තරා ධර්ම කෑල්ලක් පෙන්නනවා ඕක නිසා තමයි මේ ලෝභ ද්වේෂ ඔය කියන අකුසල ස්වરૂප සංවිධානය අස්ති මානය කියලා කිව්වේ තමා පිළිබඳව ගන්නා යම් කිසි මිම්මක්. මානෙ කියන්නේ මිම්ම. ඒත් තමා පිළිබඳව ගන්නවයි කිව්වහම එක එක ආකාරවලින් අපි ඒ කොටස් තුනක් බෙදනකොට පුළුවන් උච්ච මධ්‍යම හිිර කියලා. මානේ ඒ தත්ත්වේ හැනේ එලාම කියනවා. වැඩි මදි අඩු ආදි වශයෙන් අපි හැම වෙලෙම ඔක අපලඟ තියෙන එකක්. නමුත් ඔය මදිකම ඕනකම මදිකම තමයි අර ඕනකම හදන්නේ. මදිකම නැත්තම් ඕනකම නැහැ. මේ මදිකමයි කාටද මදි Tamanට Taman තමයි මේ අස්මිමානය කියන්නේ තමාට ඕනෑ මට්ටම ප්‍රමාණය. ඒතොර ඒක Tamanගේ නියපොතුවල Tamanගේ මවිල්වල කෙස්වල දත්වල මේ හැම එකකම මේ හිතන හිතන හිතන හිතන වෙලාවට ඒවා පිළිබඳව ඔය ආත්මීය අපේක්ෂා අස්මිමානය තමා පිළිබඳව මින්ම ඒ වාසිය හැම එකක් අස්සෙම තියෙනවා දැන් <clears throat> එයාගේ ඇගේ තියෙන මවිල් ගැන හිතුවොත් එයාට ඕනේ ඒ මවිල් එයාව ලස්සන කරලා පෙන්නන ආකාරයෙන් ලැබෙන්න. හැම එකකම ඒ තමාට ඕන කොටසක් ඒකේ තියෙනවා. ඔය දැන් දෙතිස් කුණප යම් පිළිබඳව මෙනෙහි කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔය කිව් අස්මිමානය නැති කිරීමට ඒ පටික්කුල මනස්කාරය වශයෙන් ඒකට සලකන්න තියෙනවා ඒ දෙතිස් කුණ ගෑම් පිළිබඳව කෙස්ලම් නියද සම්මස්නහරයට ඇති නිදුන් පොකගඩු හඳම සාදි වශයෙන් කියන මේවා ඔක්කොම එකම තමාට උවමනා පිළිවෙලට ඒවා නොපවතින බව මෙනෙහි කිරීමකුයි ඒ දෙතිස් කුණ ගෑම් ගැන සිහිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. නැතු මේ කුණුයි ගඳයි අරවා මේවා කියලා හිතන් වම්නේ කරන්න නෙවෙයි අරකයි බලාපොරොත්තු ඒ මොකද ඒ හැම එකක් ගැනම අපේ ළඟ තියෙනවා අස්මිමානය දැන් යම් කිසි කෙනෙකුට කිව්වොත් පෙනහළු ගැන කතා කළොත් එයාට ඕන පෙනහළු කිසිම දුර්වලකමක් නැතුව ඔය සෙම බැඳෙන්නේ නැතුව කැස්ස හදන්නේ නැතුව নানা ආකාරවල රෝග හදන්න ඒ පෙනහළු ඉදොනදී හොඳ පෙනහළු දෙකක් එයාට ඕන ඉතින් ඒ හැම එකක් එක්කම එයාට ඕන මට්ටමක් පෙන්වන නිසා ඒක ටික අසීමානයි. ඒ අසීමානය ඒ අභ්‍යන්තරයෙන් ওই විදිහට සංවිධානය වෙන අතර ওই බාහිරයට අසකනාසය ජීව ශාරීරිය කියන ඉන්ද්‍රියන් යොමු වෙන තර යොමු වෙන්නේ යමක් එක්කද යමක් පැත්තටද ඒක හැම වෙලෙම එයාගේ තියෙන එයාට ඕන මට්ටමක් ඒක නැහැ ඒක ඒක නිසා එයාගේ පොඩි කනස්සල්ලක් ඇති වෙන අයවත්. මලක් බැලුවත් එයාට ඕන විදිහට නෙමෙයි මල මලක් තමයි හොඳයි ලස්සනයි නමුත් එයා ගිහිල්ලා ඒක අස්සේ එයාට හොඳ මල හොයනවා. ඒ මල් ලක්කම නැහැ නමුත් හොයනවා. ඒ මොකද? එයාගේ දර්ශනේ සතුටු කිරීමට එයාට උවමනා කරන අංශය ආකාරය මල් වලින් ගන්න පුළුවන් බලාපොරොත්තුවක් මේ පුළුවන් වෙයි කියලා හිතනවා. එයාට ඕන මිම්ම මල්ලස්ස වෙනවා. ශබ්දස්ස වෙනවා. ආග්‍රහණස්ස වෙනවා. ඔය අස්මිමානිය තමයි ඔක්කොම කරන්නේ. ඔකට කියන්නේ අස්මිමාන. දැන් සූද ආග්‍රහණය කළා හිටන් බල්ලා ඒක තිබ්බට පස්සේ තවත් කෙනෙක් සුවඳ බෝතලයක් ඇරියොත් ඒක ගිහිල්ලා නැහැ උලන්නේ අර එයාට ඕන එක ඒකවත් තියනවා කියලා. නමුත් ඔක්කොම සුවඳයි. එයාට ඕන සුවඳ නෙමෙයි. එයාට ඕන එයාට ඕන හොඳ සුවඳ. හැබැයි එයා දන්නේ නැහැ මොකද්ද හොඳ සුවඳ. ඒ තමාට වමනා මින්ම හොයාගන්න බැරුව සංසාරේ මෙච්චර කල් අපි ඇවිල්ලා මෙච්චර කල් අපි ඇවිල්ලා තිනවා Tamanට ඕන මින්ම හොයාගන්න. ඒ මොකද මෙච්චර කල් අපිට කල් මෙච්චර කල් ගිහින් ඔක හොයාගන්න බැරුව තාම හම්බ නොනේ. නැති එකක් බැරි එකක් ඒ හොයන්න. ඒ කවදාකවත් හම්බෙන්නේ හේතුව ඒ යම් ප්‍රමාණයක ශබ්ද රසයක් අපේ ශබ්ද කාමයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාමයේ කියන්නේ කාන්දම ඒ බලාපොරොත්තු වෙනකොටම ඒ ශබ්දයක් එක්ක සමාගිහිත සම්බන්ධ වෙනකොට අර තිබිච්ච කාමය තව ටිකක් වැඩි වෙනවා. ඊළඟට හොට වෙන්න ඕන අර මුලින් වෙච්ච තිබිච්ච අපේක්ෂාව නෙවෙයි ඊට තවත් වැඩි එකක් යාට බලාපොරොත්තු. හැම වෙලේම ඒක දිග්ගැහෙනවා. හරියට අර මනින්න ගියාම කෝදුව දිග්ගැහෙනවා නම් මැනල ඉවරයක් නැහැ. ඉතින් කොච්චර මැන්නත් එයාගේ මිම්මෙන්නේ නැහැ මොකද මනින්න මනින්න පාට කෝදුව කෝදුව දිග්ගැහෙනවා. දැන් ඒකෙන් මැනමින් කිසි වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපට අපේ අපට උමනා කරන මින්ම මේ පස් ආකාරයකින්ම දර්ශන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහෙන්ම අපට මින්ම හම්බුනේ නැත්තේ ඒ මින්ම ගන්න බැරුව බැරි බැරි අර ප්‍රමාණය වැඩි වෙනවා කෝදුව දික් ගහනවා හරියට මේ කියන නිසා නේද ලෝකයේ නැති මින්ම අපි කලබල වෙනවා ලෝකේ නැතිවීමක් නේ අපි බලාපොරොත්තු නෑ නෑ ලෝකේ මිම්ම තියෙන ලෝකේ තියෙනවා අපිට මිම්ම ගන්න බැරි අපේ මිම්ම ගහන්න යනකොටම කෝදුව දික් කියලා අපේ ඕනකම වැඩි වෙලා ඒක නිසා හැම වෙලෙම වැඩි වෙන නිසා මිම්ම අපිවත් දන්නේ ඒ අන්න ඒක නිසා නැත්තම් ලෝක තියෙනවා ඕන තරම්. ශබ්ද තියෙනවා নানা ආකාරවල. ඒ දර්ශන තියෙනවා. නමුත් ඒ දර්ශනයක සිටිවිලි පහල කරනකොටම අන්න ඒ දර්ශනෙන් සෑහීමටපත් නොවන මිම්මක් හැදිලා. ඉතින් ඒ මිම්මට හොයන්න ඕන. ඒ මිම්ම පාවිච්චි කරනකොට ඒකට සෑහෙන ඉක්ම යන මිම්මක් හැදිලා. ඕක තමයි ඒ මිම්ම ඒ ආකාරයෙන් හැදිච්ච නිසා තමයි ඊටාම සියුම් මට්ටමින් හිට හැදිච්ච සතා මිනිහෙක් බවට පත් වෙන විදියට මේ චිත්ත පරිණාමයක් සකස් වෙනවා. බුද්ධ ආගමේ උගන්වන්නේ චිත්ත පරිණාමය. එයින් එකට එකින් එකට ඒ වැඩිවීම නිසා ශක්ති ක්‍රියා ශක්තිය වැඩි වුණා ක්‍රියා වැඩි වුණා ඕනකම් වැඩි වුණා මේ ඔක්කොම වැඩි. ඔය ඔක්කොම වැඩි වෙන්න හේතුනේ ඔය අස්විමානය. ඒක නිසා අස්විමානය ප්‍රහා පහතබ්බ ධර්මයක් හැටින් බුදුහාමුදුරු වෙන්කලේ ඕක අයින් කරන තුරු අර කිව් කුසලයේ කුසල ධර්ම ස්වરૂපයට තමන්ගේ ඊට ගන්න බෑ. හැම වෙලේම අර අස්සෙන් මේක රිංගලා ඒක මදි. මෙන්න මෙහෙමයි ඕන කියලා මේ වෙන කතන්දරයක් ඉස්සරහට දානවා. එතකොට දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මතුවෙන්න ඕන. ඔය අපි වැඳුම් පිදුම් කරමින් බුද්ධ පූජා පවත්වමින් මේ ප්‍රතිපත්තියේ යෙදෙනකොට නැද්ද කුසලයක් උපදුනේ කියන්නේ. එහෙනම් ඔක්කොම කරලා තියෙන අපි නිකම් මේ අපත යන නෑ. ඒ ක්‍රියාව කරගෙන ඒ පින්කම් වල යෙදෙන්නේ ඔන්න ඕක නිසායි. මොකද නිවිච්ච සහයත් අපේ ක්‍රියාවේගයත් අර උමනා කරන දැනීම් ටිකත් ඕන සංවිධාන ටිකක් ඉච්ඡාම අර සිතවිලි පහළ වෙමින් යන අතර ඇතම් නැතම් සිතවිලි චිත්ත වීති අර කියන මට්ටමට හැදෙනවා. ආනිය දුරට ඉන්නේ ඒකත් ගන්නවා දැන් මානෙ නිසායි අර ලෝභ ද්වේෂ මොහ ඉස්සරහට අදින්. නම එතන අනුශය වශයෙන් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒ අවස්ථාවෙන් අලෝභ දෝස සමෝහ නම් ඒ ඒ චිත්තවිලි ඒ චිත්ත වීතියට මානෙ මිශ්‍ර වෙලා නැහැ. පරිඋත්ථාණයට ඇවිල්ලා නැහැ. අනුශය වශයෙන් තියෙන. අනුශය වශයෙන් පස්සේ ඒක ඉස්සරහට ඇවිල්ලා පරිඋත්ථානයට આવොත් තමයි මේ මේ කැලම්බිලා මේ වැඩේ නරක කරන්නේ. පරිඋත්ථානය අවස්ථාවක අකුණාම මානය කියන්නේ මානය කියලා. නැත්තම් ලෝභය කියනවා. ඒ ආන්නේ මොකද්ද? මානය අංශ වශයෙන් තියෙනවා. පරිඋත්ථාන වුණාම අලෝභ අදෝස අමෝහ හිත හිත කැඩෙනවා. ඔව්. දැන් මානේ ආපු හැටියේ නිම්ම ආපු හැටියේ ඒ නිම්ම ලබන හැඟි හැඟීමයි යටි. ඒ ලබන හැඟීමටයි ලෝභය කියන්නේ ඒක සංවිධාන කළේ නිම්මය ආදාය. අවසර. එතකොට එන්නේ අපිට පේන්නේ ලෝභයක් වගේ. මතු පිටට පේන්නේ ලෝභය. එතන මතු පිටට පේන්නේ නෙවෙයි. එතන කෙරෙන්නේ ලෝභය තමයි. ලෝභය. නමුත් ඒ කෙරුවාව හැදුවේ මානෙ මුල් වෙලා. අමෝවා හිතේ ලෝභය කියන හතරෙන් දෙයක් නැහැ. ලෝභයයි මානය ලෝභෙහි ඉස්සලා තියෙනවා. ලෝභේ තියෙනවනම් මානෙ තියෙනවා. ලෝභය නැත්තම් මානෙ. අන්න එහෙම ලිහි කරලා ගත්තාම ලේසි. එතකොට දැන් අපිට දැන් අවශ්‍ය වෙනවා මේ මානය අපි කොහොමද අත්හරින්න. ධාරීය මහත්තයෙක් කිව්වා මෙයා හිටපු රටේ හාමුදුරුවෝල්ල නිරන්තරයෙන් පාවිච්චි කරන වචන. ඕන එකක් වුණාම කමක් නැහැ කියනවා. මහත්තයා ඉන්නවා කමක් නැහැ කියලා කියනවා. ඒ කමක් නැහැ කියන්නේ ඒක ඔය මානෙ නැති බව පෙන්වන්න අපි දන්නේ නැහැ. ඒත් මොන අදහසින් කියනවද කියලා. නමුත් මානෙ නැති බව තමාට දැනගැනීමට තියෙන එකම ලකුණ තමයි ලැබිච්ච හැටියට පිළිගන්නේ. එතකොට මානය තිබිලා සමහර වෙලාවට මේ දැන් අපි කියපු නිසා ලැබිච්ච හැටියට පිළිගන්න පුළුවන්. ආ කමන්නේ ඔන්නේ මේ දෙනවා කියලා ගන්න පුළුවන්. නමුත් හිතයෙන් තියෙනවා ඔව් මම හිතුවේ මෙහෙම එකක් නෙවෙයි. අන්න එතන මානය තියෙනවා. හැම වෙලෙම සංවිධාන වෙලා ඉන්න ඕන කලින් ඉඳලා ඒ ක්‍රියාවට මම එළඹෙනවා මට හැකි ඊටාම උසස් උත්සාහය උපරිම මට්ටමේ උත්සාහය දාන්න. හැබැයි මගේ කෙලවර මොකක්ද? එයින් ලැබෙන ඵලය මං ඊටාම සතුටින් ගන්නවා. අන්න එතෙන් දිගත් මේ මට්ටමට Tamange සිටවිලි සංවිධානය කළොත් අර අස්විමානය කියන එක කුරුටු ගෑවෙනවා. හොඳට පණ කඳ ගහලා එන්නේ නැහැ. නොපෙනී තියෙන්න පුළුවන් සමහර විට අපි දන්නේ නැහැ. නමුත් අර ක්‍රමයේ තමයි පාවිච්චි ගන්න තියෙන්නේ. දැන් මේ අපි ක්‍රම විභාගයක් ගන්න ළමයේ උපරිම උත්සාහය. ඊට නිදිමර. ඉතින් ඇස්වල ඇස්තමතම පාඩම් කරනවා. මේ ඔක්කොම කරන්න ඕනේ යා. ඇයි? එයා විභාගයෙන් සමර්ථ විය යුතුයි. එයා සමාජයේ හොඳ සමාජිකයෙක් වෙලා නිරව ජීවිතයක් ගත කරන්න. ඒකේ අයිතිවාසිකමේ බලාපොරොත්තු ඒ අවශ්‍යතාවය ඒ වුණාට මොහු මේ මහන්සි වෙන ගමන් මම මේ කරන්නේ මගෙන් ඉටුවේ යුතුයකම මොකද්ද? විභාග ගැනීමට මා සියලු ගැනීම් ඇති කරගන්න ඒ සටහන් වල ඇත්ත ඔක්කොම යනවා. හැබැයි යාගේ අන්තිම නිගමනය මොකක්ද? මම විභාගට යනවා. පාස් වුණොත් ඒක පිළිගන්නවා. ෆේල් වුණොත් ඒක පිළිගන්නවා. අන්න අස්මිමානේ නැහැ. එතකොට ලෝභ ද්වේෂ මෝහ නැහැ. ඒක නිසා ඔහු මුළු විභාගයට වැඩ කරන්නේම සම්පූර්ණ සන්තෝෂයි. කුසලේසු කුසල ධර්ම. ඉතින් කියයි ඔහොමත් පුළුවන් කියලා බැරි හන්ද තමයි දුක් විඳින්නේ. දුක් නොවිඳ ඉන්න නම් ඔවා පුරුදු වෙන්න ඕන. පොඩ පොඩ හරි. එතකොට ඒ ඒ අස්මිමානයත් එක්ක තමාගේ සිටිවිලි පටලව ගන්න පැටලෙන්නේ නුදුන්න එයා ළඟ තියෙනවා අභිඤ්ඤය තියෙන එයාගේ ස්පර්ශය බොහොම අඩුවෙන් ඒකට වැඩ කරවලා තියෙන්නේ එයා ළඟ එතන ආසව නැහැ මේක කලම්බන්න එතන උපාදානය නැහැ දැන් මේ මම පෙන්නේ ආපස්සට යන හැටි අර ධර්ම ස්පර්ශයත් එක්ක නෑ පැටලවිලා අර සනසිල්ල බුද්ධ විඳීමට මිනිහා සුදුස්සෙ වෙච්ච හැටි. ඊළඟට එයාට එයාගේ සිතුවිලි යන හැටි පේනවා. හරි විදිහටයි. ඒක නිසා එයා ළඟ කුසල ධර්මයක් තියෙනවා. කොහොමද තේරුම් ගන්න? ඒ වැඩේ කරනකොට කිසිම දුකක් නැහැ. කිසිම දුකක් නැහැ. බොහොම සංසිල්ල කරනවා. ඒතකොට දැන් බලමු. මේ හැම ධර්මයක් එක්කම අපේ ජීවිත සම්බන්ධ කිරීම යම් කරනවා නම් ඒ පුද්ගලයා ලබන අයිතිවාසිකමේ තියෙන සාර්ථකත්වය මෙපමණේ කියලා කියන්නේ. ඔය හැම තැනින්ම ඕන තැනකින් තමන්ට පටන් ගන්න පුළුවන්. ඒ තමන්ගේ හැකියාවේ හැටියට. එතනින් ඒ පටන් ගත්තොත් එතනින් ගල් ඵලය කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳ සරුසාරව ඒ ඵලය ඔහු ලබන ඇති. ඒකට අපිට ඔය අස්මිමානේ ඕන තැනකදී කරන්න පුළුවන්. එහෙම හිතුවේ ලැබිච්ච දෙයක් මම පිළිගන්නේ කියලා හිතපු තරුණින් මොකොත් හරි සමාගෙන ඉතිමින් දෙයක් නැහැ. ලැබෙන දේවල් ලැබෙයි, නොලැබෙන දේවල් නොලැබී හිටී. ඒක අපේ අයිතිවාසිකම. නමුත් අපි දුකක් නොවිඳින්න නම් අර මෙහෙම විය යුතුයි කියන ඇලී ගැනීම, බැඳී ගැනීමකට හිතට ඉඩ දෙන්න. ඔව් මොකක් කරේ ඒ ලැබෙනවා ඇති. ඒක මම පිළිගන්නවා. නමුත් ලැබිය යුතු දේ ලබන්න මා ඉතින් අපේ යුතු උත්සාහය, යෙදිය යුතු පක්‍රම, අපේ ගෙවිය යුතු කාලේ මේ ඔක්කොම කරනවා. මම දන්නේ මොනවා වෙයිද කියලා. අන්නේ තත්වයට තමාගේ හිත ක්‍රියා කළොත් අන්න ඒකට කියන්නේ අස්මිමානයි. අස්මානේ අයින් වෙච්ච හැටි අතන අර නියම தත්වය සිිතේ වැඩ කරන ඇති. හැබැයි ඒ වැඩ කරනකොට ඒවා ස්ථාවර භාවයට පත් කරන්න. තමයි ඊළඟ ධර්ම වලින් උදව්ව ලබා දෙන්න ඕන. උදව්ව ලබා දෙන්න. ඒකට ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා හාන භාගීය ධර්මයක් ගැන. හාන භාගී. ඒ කියන්නේ ඔහුගේ අයිතිවාසිකම් ඔහුගේ බලාපොරොත්තු හිණත් එක්කපත් කරන ධර්මයක්. මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ මෙතන අපි කීප විතක් ඔක තෝරලා තිනවා. අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ කියන්නේ මගේ මූලික අදහස සැනසෙමින් ජීවත් වෙන්නයි. සැනසෙමින් ජීවත් වීම සඳහා මා විසින් මගෙන් ඉටු වී යුතු මා විසින් කළ යුතු ක්‍රියා දැන් මෙතන මගෙන් කෙරෙනවද කියලා ඒ ක්‍රියාවේ මුල බැලී උපන් තන බැලීම නොකරන එකයි ආයෝනිසිය මනසකාරය. එතකොට දැන් අර අස්මිමානය යන මේ දැනගත්ත අය අපි කියමු හැම අවස්ථාවකම යා කල්පනාකාරී වෙනවා නම් මං කොතනවත් කොයි වෙලාවකදවත් මෙහෙම විය යුතුයි කියලා හිතන්නේ නැහැ. සුදුසු ආකාරය ලැබෙන තැනටම යොදලා ලැබਿੱච්ච දේ ලැබෙන ආකාරයෙන් පිළිගන්නම ලෑස්තියක් තියෙනවා කියලා හිතන්න යා සමර්ථ නම් ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙම හිතන්නේ නැතුව එයා වැඩට වහිනවා නම් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. එතකොට අපි අපේ බේරුම සඳහා අපේ වැඩ ටික අපි කර ගැනීමට කාගයක්වත් බලපෑම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බලපෑම් වලින් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒක නිසා තමන්ගේ සැනසෙල්ල තමාම සැනසෙල්ල පිළිබඳ වගකීම තමාම බාර ගන්න. ඒත් දැන් මේ ඉන්න පිළිසේ කවුරු සැප විඳිනවද කවුරු දුක් විඳිනවද අපි දන්නේ. ඒක යා විතරක් දන්නේ නැති. සමහර ප්‍රශ්න නිරූපණ නැති මේවා අහගෙන සමහර විට වෙනත් වෙනත් කරුණු ගැන පීඩා විඳිනවා කියලා අපි දන්නේ. සැප විඳිල්ලත් එහෙමයි. එතකොට මේ කාරණය පුද්ගලික දෙයක්. තවත් කෙනෙක් එක්ක නැත්තම් තවත් කෙනෙකුගේ සම්බන්ධයක් මේකට ඇත්තෙම නෑ. ඒ ඒ ධර්ම තම තමාගේ సంతානෙ පවත්වාගෙන තමා තනියෙන් ඒ අයිති භුක්ති විඳින අතර ඉඩ ඇති හැටියෙන් බාහිර ලෝකයට ඉතින් තමන්ගෙන් ඉතු වෙච්ච දුකම ඉෂ්ට ගන්න ඒකට ඉඩ තියෙනවා. නමුත් මේක තනියෙන් කළ යුතුයි. ඒක නිසයි මේක කෙරෙන්නේ. කරන්න පුළුවන් වෙන්නේ ඒක. දෙන්නෙක් එක්ක කරන වැඩක් නෙවෙයි කවදාවත් කරන්නේ. කඹෑදිල්ලක් වගේ කවදාවත් කරෙන්නේ. ඒ නිසා මෙන්න මේ අස්විමානේ නැති කිරීමට අර කියන යෝනිසෝ මනසිකාරය නැත්තම් අර කිව් දුක්ඛිත අයිතිවාසිකම සංවිධානය කරන ශපයිත වාසිකම හීනත්වයටපත් කරන ධර්මය තත්ත්වයක් උදා වෙන එක. ඒක නිසා අයෝනිසෝ මනසිකාරයේ හානභාගීය ධර්මයක් ඇතුළත් වෙනවා. ඒත් දැන් අපිට මහා ගොඩක් මේ ධර්ම 10ක් පෙන්නනවා මෙතන. නමුත් මේ ධර්ම 10ක් පෙන්වුවට පුජ්‍යලයට කරන්න තියෙන්නේ බොහෝම සුළු වැඩක්. සුළු වැඩේ මොකද්ද? අර තමන්ගේ හිත වැඩ කරන පැත්ත බලාගෙන හරි පැත්තට වැටෙන විදිහට පිළිපද පිළිපදින එක විතරයි කරන්නේ. මේ අනිකු සියලු වැඩ කරමු. හැබැයි ඒව අත්හැරලා යම් කිසි කෙනෙක් මේ කොන්නේ කිව්ව හැටි කවදාවත් එයාට මානසික දියුණුවක් නම් ලබන්න බෑ. එරිච්ච පුද්ගලයෙක් වශයෙන්. අරකට අරකේ නිකන් පැන්වෙන පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙනවා. මේක සමාජයේ දෛනික ජීවිතයට අයිති ක්‍රියා ටිකක් එක්කම මිශ්‍ර විය යුතු පැවසුතු. හැබැයි ඒක මිශ්‍ර කරගන්න අමාරුයි. ටිකක් මහන්සි වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන. එතකොට එයා ජීවත් වෙනවා. එයා පැනලා දුවන්නේ නැහැ බයි. ඒ වගේ සැප විඳිනවා. එයා අනාගතයක්, එයා හොඳ අනාගතයක් සංවිධානය කරනවා. අන්න ඒකයි මේ සානභාගයේ ධර්ම අස්කිරීමේදී තමන්ට ලැබෙන්නේ. එතකොට විශේෂ භාගීය කියලා කිව්වේ යෝනිසෝමනස්කාර. අතනේ හීනත්වයටපත් වෙනවා තමාගේ පුළුවන්කාරකම් අයෝනිසෝමනසිකාරය විශේෂ තත්ත්වයක් උදා වෙනවා යෝනිසෝමනසිකාරය එතකොට දැන් අපි හැම වෙලෙම යෝනිසෝමනසිකාරයේ සංවිධානය කරන පුද්ගලයා තුළ තියෙන්න ඕන මගේ හිත වැඩ කරනවා හැටිද කියලා බලන එක විශේෂයි හිතෙන් තමයි සියලු දුක් සියලු සැප ඔක්කොම මතු කරන්නේ. හැම ක්‍රියාවක්ම මතු කරන්නේ සිතෙන්. ඒක නිසා තමන් සමර්ථ වෙන්න ඕන මගේ සිත සැප ලැබෙන පැත්තට හැරිලාද මේ වැඩ කරන්නේ කියලා මේ උගත් මේ දැනගත්ත කරුණ එතෙන්ද දාලා ඒ අස්සෙන් <clears throat> බලනකොට පෙනෙයි සැප පැත්තට දුක් පැත්තට කොයි පැත්තටද වැඩ කරන්නේ කියලා එයාට පෙනෙයි. ඒක බලා ගැනීමයි යෝනිසෝමනසය. හැම වෙලේම කල්පනාකාරීව තමාගේ බර වෙන පැත්ත හොයාගෙන නිසි පැත්තට බර වෙලා ක්‍රියා කරන්න උදව්වක් දීම විතරයි වූසින් කල යුතු. අන්න ඔක්ද කිව්වා විශේෂ භාගී කියලා. ඊළඟට බොහොම දුප්පටි විජ්ජ ධර්මයක් ගැන බුදුහාමුදුරු කියනවා. දුප්පටි විජ්ජ කියලා කිව්වේ ටිකක් අමාරුයි. ටිකක් උත්සාහයකින් සංවිධානය කරගත යුතුයි. ඒ මොකද මේ උත්සාහය? මේක දාඩි පෙරාගෙන කඳු කපන්නා වගේ වැඩක් උත්සාහයක් නෙවෙයි. මේ ඔක්කොම ගොනු කරලා අර කිව් ධර්ම ගොනු කරගෙන තමාගේ සිත එක්ක සම්බන්ධ කරලා ආනන්තරී සමාධිය කියලා ඒකද කියනවා අමාරුවෙන් ලබාගත යුතු ධර්මයක් හැටියට. ආනන්තරී සමාධිය. ආනන්තරී සමාධිය කියන්නේ <clears throat> අනිසකින් කියනවා නම් ධානසිත ගැන කියන්නේ. ඒකෝර ධානසිතේ කිව්වහම අපිට හැඟීමක් එනවා මේ ධානයට සමවදිනවා කියන්නේ මහා ලොකු වැඩක් කියලා. නැහැ ධානය කියන්නේ මොකද්ද? මේ කිව් ක්‍රියාව. දැන් මෙතන පෙන්නවා අප විසින් කළ යුතු වැඩපිළිවෙල. ඒ ක්‍රියාවල් නිරතුරුවම කරගෙන කරගෙන කරගෙන පුරුදු කරගෙන යනකොට නිකන් નિરાයාසයෙන් තමන්ගේ උත්සාහයක් නැතුව નિરાයාසයෙන් කරන මට්ටමටපත් වෙනවා. ඒපත් වෙන්නේ හිතට ඒ හුරුව වැටිලා. ඒක දැන් එසේ කරන්න වමනා කරන සියලු සංවිධාන සකස් වෙලා නිසා ඒ විදිහට කරනවා ඇති. ඒක කෙරෙන්න මනෝ දහසි සටහන් ප්‍රබල වෙන්න ඕන. ශරීරයේ අණුවල පවතින අර කාම ශක්තිය නැත්නම් කාම්දම් ඊටාම සෞම්‍යත්වයටපත් වෙන්න ඕන. ඒපත් වෙනකන් අර සටහන් හැදෙනකන් මේක මහන්සියෙන් කිරීමයි දුප්පටි විද්දේ. අද ඒක බොහොම අන්තිම අමාරුයි. කොන්ද කඩලා යන වැඩක් නෙවෙයි. ඒක එච්චර කාලයක් අරක එනකම් කරන්න ඕන. තමයි උත්සාහය යොදවි ඒ කරනකොට අන්න එනවා ඔය කියන සමාධියක්. ඒ මොකද්ද? අද නිකන් ඉන්නකොට හැම වෙලේම සිත වැඩ කරන්නේ අර කියන අලෝභ දෝස අමෝහ කියන මානසික தත්ත්වයේ උඩ සිත වැඩ කරනවා එයාට ඉතින් දර බලන්න පුළුවන් රිදි හොදන්න පුළුවන් ඕනෑම වැඩ කරන්න පුළුවන් මොකද එයාගේ හිත වැඩ කරන්න අරගාට ඒ එක ක්‍රියාවකවත් එයාට දුකක් නැහැ අඩේක නිසා ඒකට ආනන්තරීගේ සමාධිය කියේ මොකද එක සමාධි තත්ත්වයක් ඇති සිතක් පහළ වෙලා මේක අයින් වෙනවත් එක්කම ඊළඟ සිතට මේක බෝ කරනවා ඒක නිසා අනන්තයි අනතු අනතුරු හැමදේම සමානයි ඒ ඒ සත්‍ය තියෙන ඒ සත්‍ය හදාගන්නකම් අපිට බෑ විශ්වාස කරන්න අපි මරුණාම සුගතියද දුගතියද යන්නේ කිය. ඔය ශක්තිය හැදුනොත් කිසි බයක් නැහැ. නිදාන ඉඳලා නැගිට්ටා වගේ සුගතිය. ඒක මොකද ආනන්තරි අපි ඒක හුරු නොවි. හුනොත් අපේ ළඟ පාපී අදහස් මතුවෙන ශක්තිය තියෙනවා කරෝ පින්කනුත් තියෙනවා යම් කිසි විදිහකින් ඒ පින් සිතක් පහළ වුණොත් සුගේ සුගතියේ අයිතිය ලැබේ යම් විදියකින් අර ප්‍රයාසය අකුසල සිතක් ආවොත් මල්ලිකා දේවිට වගේ ඒක හැටියට දුකwidetilde යන්න වෙනවා. නමුත් කුසල් කරපු එක්කෙනාට අර මල්ලිකා දේවි සුළු සුළු කාලයක් හිටියේ ඒ කුසල් කරපු එක්කෙනාට අර ඉතින් නිදෙන් ඉක්මනට ලැබෙන අයිතිය නමුත් මේ ආනන්තරී සමාධිය කියන්නේ නිරතුරුව අර කුසල් සිතේ පවතින තත්ත්වයව ඒකාන්තයෙන් අසුභීතම යන. ඔබට පින්නොත්නි අදට ඔය ඉස්තර කරන්න තියෙන කොටස් ටිකෙන් අන්න දැන් තුනක් විස්තර වුණා. ඉතින් දැන් මේ විස්තර වෙන කොටස් වල දැනීම ලැබිච්චහම ඒක පාවිච්චි කරපුවාම ඒකාග්‍රයෙන් කිසිම ශකයක් කිසිම කලුද්දක් නැති හොඳයි තුවාචකමක් හොඳ ජීවිත රසයක් බුද්ධ විඳින්න ඕනම කෙනෙකුට පුළුවන් වෙනවා කරන් තියෙන්නේ අර දුප්පටි විද්‍ය කියලා පෙන්නුව අමාරු අර සකස් කිරීම කර ගැනීමට කාගේ උත්සාහය යොදන එකයි ඉතින් දැන් මේ දේශනාවෙන් හෝ මොකක් හෝ දැන් ඕන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. නම් විවාහ දේහ විතරමක මේ කටි පාන්නේ ඉස්සෙල්ලා මගේ දැනුම ඉතමට අරගෙන එයා මට ඕන විදිහට කල්පිතුනේ කියන තේරෙනවා. අද අස්මි මහන්තුනි මේ සමානීය තේරුමක් ඔය දැන් අහන්නේ ඒක වෙන්කොල්ල ඔව් වෙන්කොල්ල පෙන්වන්නේ කියන එකයි කියන්නේ අස්මිමානය කියන්නේ මින්ම මගේ පුතා මෙන්න මෙහෙම මට ඕන විදිහට වෙන්න ඕන එයා මින්ම වෙන් කරගන්න එකයි අස්මිමානය නම්දි රාගය කියන්නේ ඒ තමා විසින් මේ වෙන් කරගෙන තිදින මෙවුවා එකට ඒ ආකාරයට සමාගේ තද ඇලීමක් තියෙනවා. ඒ ඇලීමටයි නන්දි රාගය. නන්දි රාගය ඒ ඇලීම සංවිධානය කරන්නේ අස්මිමානය උඩ ඉඳගෙන. මෙන්න මේකයි වේගාන්තයි මට ඕන ඒක නොවින. ඉඩ දෙන්නේ මං ඕ ඒ විදිහම කරන්න කියලා ඒකට ඇලෙනවා. අන්න ඒකට කියනවා නන්දි රාගය. තේරුණාද? ඒකට ඒකනම් බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒකෙන් පේනවා එදා එකත් අද එකත් හොඳට කම් දිහාගෙන ඉඳලා තියෙන බව. කපල්ලා කොයි හොයි ඉඳලා තියෙන හරිම වටිනවා ඒක. ඒකෙන් පේනවා මේ ධර්ම පුට්ටු කරගන්න තියෙන උවමනාව. හොඳයි ඊළඟට තව මොනවද අහන්න තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන්ගේ සිතුවිලි සිදු ගිය යුත්තේ කොහොමද? ගමන් කළ යුත්තේ කොහොමද? කියලා හිතන් ඒ ලකුණ ඒ හැඟීම තමා තුළ තියාගන්න එකයි යෝනිසමංස. මගේ සිතුවිලි සංවිධාන වෙන්න ඕන මේ විදිහට. එතකොට කායගත සතිය කියන්නේ ඒ මං හිතන විදිහට මගේ සිත වැඩ කරනවාද කියලා බලන්න. සිත ඒ ආකාරයෙන් ක්‍රියාවට වැටෙනවාද කියලා බලන්න. ඒකට යෝනිසෝ මනසිකාරයෙන් පෙන්වන්නේ යා යුතු ක්‍රමයෙන් සටහන් කරගන්න එකයි ලකුණු කරගන්න එකයි. කායගත සතියෙන් කියන්නේ ඒ විදිහ කරනවාද කියලා බලන එක. ඒ කොහොමද කිව්වත් දැන් වාහනේ නගින එක්කෙනා හිතනවා අද කොහෙද යන්නේ? අද අනුරාධපුර යන්නේ. එතකොට එයා ඒ අවස්ථාවේ ඒකලේ මොකද්ද? එයාගේ ගමන සාර්ථක වීමට යා යුතු පැත්ත එයා හිතුවා. ඊළඟට ඒ අනුරාධපුරේ පාරට දාලා යන ගමන් එයා කියන මේ අනුරාධපුර යන පාර දව හරි. අහන් ගන්නේ නම් යන්නේ අපු මං අනුරාධ. ඒ යන හැටි හරිද කියලා බලන එක තමයි කායගත. තේරුණාද? ඉතින් ඉතින් මේ මුල ඒක පටන් ගත්ත තැන තමයි හොයන්නේ. මොකද මම මේ අද ලෑස්ති උනේ කොහෙ යන්නද? මම ලෑස්ති උනේ අද මට ලාභයක් ලබන්න පුළුවන් ක්‍රමයක් තියෙන අනුරාධපුරේ. බිස්නස් එකක් තියෙන අනුරාධපුරේ. ඒකට මම යන්න ඕන කියලා හිතන් ලාභය ලබන මූලික ක්‍රමය හෙව්වා යා අනුරාධපුරේ යා. ඒ හෙව්වට පස්සේ එතන තමයි යාගේ එදා ලාභයක් ලැබීමකට කියන්නේ යම් කිසි ජාවාරමක් හරිගස්ස ගන්න යා යොමු කරච්ච පැත්ත. ඒ අනුරාධපුරී තමයි යාගේ ඒ දවසේ ඒ ක්‍රියාවට මූලික වෙන්නේ. ඊළඟට කායගත සතිය කියන්නේ අනුරාධපුරයට යනවාද කියලා හරියට පාර හරියද කියලා බෝඩ් බලමින් යාම. තොරමා හිතනවා ප්‍රශ්න ඉවරයි. ආනන්දගේ සමාධිය කියවම සම්මත දැන් ධ්‍යාන ඔක්කොම ඒක වර්ණනය වෙමින් යන එකක්. ඒ හැමතැනදීම ආනන්දයි. ඔව් ඔව්. අනතුරුව 15 වෙනි 15 වෙනි චිත්ත වීතිය පාසා සමාධි මට්ටම තියෙන එකයි ආනන්දයි. හතරක්. එතකොට ඒක ස්ථාවර භාවයට එන්නේ ආනන්තරී සමාධි ස්ථාවරයි නොබිඳින තත්ත්වයේ තියෙන්නේ සෝවාන් ඵලයට ආනන්තරී සමාධිය සම්පූර්ණයි. ධ්‍යානයේ ලෞකික ධ්‍යානයේදී කැඩෙන්න පුළුවන්. ඒක ලෝකෝත්තර වුණාට පස්සේ නියම ශක්තිය තුන සංවිධානය. හොඳයි බින්දුතුනි දැන් මේ පින්වත් පිරිස ජීවිතය නොසනසුමෙන් බේරගෙන සනසුමටපත් කර ගැනීම සඳහා දරන උත්සාහයෙන් එක අවස්ථාවක කාල සීමාවක් තමයි මේ ගත කරන කාලය. මේ අවස්ථාවේ ලබන අයිතිවාසිකම් පාවිච්චි කිරීමට මුළු ජීවිත කාලයම යොදන්න එකයි අර අදාළ සාර්ථක කිරීම බලාපොරොත්තු වෙන අය විසින් කලින් එම නිසා දැන් මේ පින්නක් පිරිස මේ අවස්ථාව ඉතිරි කාලේ මේ තමන් දැනගත්ත කරුණු පිළිබඳ හොඳ ස්ථාවර භාවයක් සිතේ ගිල්ලවලන්නේ ඔය භාවනා කරන්නයි කියන ක්‍රියාව ආකාලයේ අවස්ථාවේදී ඒක කරගන්න පුළුවන්. ඒ කොහොමද? හැම වෙලෙම දැනෙන දේ දැනමින් සිටීමයි අපේ භාවනා ක්‍රමයේ පිළිබඳව අපි දැන අවවාදවල තියෙන්නේ. එතකොට දැන් Tamanගේ සිතුවිලි වැඩ කරනකොට ඒ සිතුවිල්ල ආස්වාද ප්‍රසවාසයත් එක්ක වැඩ කරමින් වෙනස් වෙලා নানা අදහස් වෙනකොට ඒ අදහස් සටහන හඳුනා ගැනීම තමයි මේ භාවනාවේ තියෙන්නේ. එතකොට මේ ධර්ම උසස් අන්දමින් ගිල්ලව ගන්න පුළුවන් හොඳ වෙලාව. ඒ නිසා දැන් මේ පින්නක් පිළිස ඒ කාරණේ සාර්ථක කරගෙන ජීවිතේ වාසනාවන්ත කරගන්න මේ කාලය ගවන්න පුළුවන් අය කවුරුත් මේ ආකාරයෙන් හිතන්න ඕන. අප විසින් මේ කරන්න යනා උදාාර ක්‍රියාව දේශවලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අප පැසු කරන්නා ස්ථානවලට අධිගෝච සියලුම දිව්‍ය රාජ සමූහයා සමූහාදී නමින් නැසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාදී බුදු පින්නතුන්ද ලෝසතුන්ද අපේ මේ උදාාර ක්‍රියාවට සහකාරය වෙත්තා අප පුරන්නා මේ ධර්ම ශක්තිය ඒ සමටමත් අපටත් එකසේ නිවන් අවබෝධයේ හේතු වේවායන් සිත ඇති කරගෙන කවුරුත් භාවනාවේ දෙන සාදු කියලා භාවනාව ලබා ගැනීම උත්සාහයක් කිරීම ඥානවන්තකමේ තරංගයක් මේක නැතුව මොනම සනසිල්ලක් අල්ලබන්න බලාපොරොත්තු වෙන නරකයි ඒක නිසා මේ පින්වත් පිළිසෙයි විදිහේ වාසනාවන්ත අයිතිවාසිකමක් ලබා ගැනීම සඳහා මේ කාලය තුලදී කාලය ගත කිරීමෙන් ලබාගත් ආ වූ මහා පුණ්‍ය සම්භාරය ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසු කරන්නා ස්ථාන අධිග්‍රෝත සියලුම දිව්‍ය රාජ සම්මුණ්‍යාමයේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ මේ උසස් අදහස් සාර්ථක කර ගැනීම සඳහා ජීවිත සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නිසීමේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාටත් භූත පින් තුන්දත් ලෝසතුන්දත් තම තමන්වත් මේ ශක්තිය කාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන

ඥාතීන් දෙපෙන්දෙන්නේ ධම්මේ ඥානයි. සමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බානු සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු